ඉස්සලා අපිට හුඟක් දේවල් කියලා දුන්නා. හොඳ දේවල් අපි ඉගෙන ගත්තා. ගුරු ගෙදර වැඩසටහන සිංහ FM එක එකතු වෙලා මේ කරපු දෙයට බොහොමක් ස්තුති කරනවා. ගොඩක් ගණිත ගැටලු ඉගෙනුවා. මේ අපිට ගොඩක් මේ උදව් වුණා. තව සිංහල ඉගෙනුවා, පරිසරය ඔක්කොම ඉගෙනුවා. ගණිතයේ සිංහල පරිසරය ඉගෙන ගත්තා. සර් අපිට ප්‍රශ්නවලට උත්තර ලියීමට කැටිකම කියලා දුන්නත් මේ සම්බන්ධණයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට උගන්වපු සර්ටත් ගොඩක් ස්තුතියි